<clears throat> දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි නේවාසි උපාසික මහතු සම්බන්ධ කරගෙන අපි සම්ප්‍රදාන කුලෝ නිසන්වනේදී පාත්තන් දෙදෙන සතිපතා ධර්මදේශනටයි අවස්ථාවල ගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුතවා කෝපන බික්කවේ ආර්ය ශාවකෝ දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ න සෝචති න කිලමති න පරිදේවති නේ උරත්තාලින් කන්දන්ති න සම්මෝහං ආපජ්ජති සෝ ඒකං වේදනං වේදියති කායිකං න චේතසිකං තීති ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට මේ සරුවචනාංශ විසින් දේශනා කරන්නට ඉදිච්ච ත්‍රිපිටකයේ සංයුත්තනිකායේ වේදනා සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන මේ වටිනා සූත්‍රයක් වෙන සල්ල සූත්‍රය ඉදිරිපත් කරගෙන දේශනා පහක් ඔයිට සමන ගානක් අපි පාත්තලා තිනවා අද මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන 6 වෙනි දේශනාවටයි. ඉතින් මේ පසුගිය දවස්වල ඒ වගේ මේ වේදන වේදනා සංයුත්තේ මුලින් මුලින් සංග්‍රහ වෙන සූත්‍රවල කරුණුකාරණා පිළිවෙලක ගොනුවක් විදිහටයි මේ සූත්‍රයත් විකාශය වෙන්නේ. ඉතින් මේකෙදී ਸਰවචනාංශයේ මූලික වශයෙන් අසුතවත් පෘ탁ජනයා වේදනා පිළිබඳව දක්වන ප්‍රතිචාරය වේදය විඳීම පිළිබඳව විස්තර කරලා ඒ හරහා ලබා ගන්න දැනුමෙන් දැන් සුසවත් ආර්ය ශ්‍රාවකයා පිළිබඳව නිකං ආඩම්බරයක් එහෙම නැත්නම් උදානයක් සඳහන් කරනා වගේ පාඩයක් තමයි ඉදිරිපත් කරපු පාඩයක් තමයි අද අපි සූත්‍රයේට මුලින් තියාගත්තේ. ඒකදී සරුවත් chance සඳහන් කරනවා සුතවාචකෝපන භික්කවේ ආර්ය ශාවකෝ. ශ්‍රූතවත්තු ආර්ය ශාවක තෙමේ. ඒ කියන්නේ කලින් කියපු බණ අහලා තියෙන එහෙම නැත්නම් මේ සූත්‍රය විග්‍රහ කරන මුල් මුල් කරුණු පිළිබඳව ඇසු විරු ඥානයතා වූ කෙනා ඒ වගේම ධර්මයේ පිළිබඳව ප්‍රතිෂ්ඨාවක් ලැබපු තිතියක් ලැබපු ඒ ශ්‍රාවකයා දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ දුක් වේදනාවක් ස්පර්ශ කරන ලද අවස්ථාවේ න සෝචති එයා ශෝක කරන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ ඒ සුතකාරී ශ්‍රාවකයාට චරිත සාතිකයක් දෙනවා එයා ශෝක කරන්නේ නකිලමති ක්ලාන්ත භාවයටපත් වෙන්නේ න පරිදේවති විලාප දෙන්නේ අඬාදොඩන්නේ නැහැ න උරත්තාලින් කන්දති පපුවේ අත්පැහැර හඬන්නේ නැහැ ඒ වගේම න සම්මෝහං ආපජ්ජති එයා මේ අවුලකට සම්මෝහයකටපත් වෙන්නේ ඉතින් ඒ ඉස්සලා කතා කරේ අසුතවත් පෘතජනයා පිළිබඳව අසුතවත් පුතඥයා දුක්ඛාය වේදනා පුට්ටෝ සමානය සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දන්ති සම්මෝහං ආපජ්ජති කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි කවුරුත් වගේ කායනුපස්සනාව හෝ වේදනානුපස්සනාව පටන් ගන්න තැන අසුතවත් පුතඥයෙක් විදිහට. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට එතන ඉඳලා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත්වීමේදී අර අසුතුවත් පෘතජ්ජනයාගේ தત્ත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. Taman මෙතන ඉඳලයි මෙතෙන්ට ආවේ ඒ එන ගමනේදී දුක් වේදනාවක් ස්පර්ශ කළපු අවස්ථාවකෝයි මෙතන නිදර්ශනය කරගන්නේ ඒ වෙලාවේදී ශෝක කරමින් හිටපු එකනා එක්කෝ ශෝක කරන බව අඩු වෙන්න ඕන නැත්නම් ශෝක නොකරන තත්ත්වයක් වෙන්න ඕන. ඒ වාගේම කිලමති ක්ලාන්ත වෙන බවටපත් වෙනවා. ඒ ක්ලාන්ත වෙන ගතිය දැන් එක්කෝ අඩුයි එහෙම නැත්නම් නැති වෙලා තියෙනවා. එහෙම නැත්නම් පරිදේවති කිඳිරි ගන්නවා එක එකට කියාපානවා. එහෙම නැත්නම් නන්දුඩෝනෝ ඒ ඒ කරන gati තිබිච්ච එකනාගේ ඒ වේදනාව පිළිබඳව ඒ gati අඩු නම් ඒකේ පේන්න තියෙනවා වේදනාවන් ප්‍රශ්නාවදී වුණා නැත්නම් <clears throat> යෝගාවචරගේ භාවනාමේ ඉදිරි ගමනක් නේ උරත්තාලින් කන්දන්ති ලේයත් පැහැර හඬන gatiයක් තිබුණා නම් දැන් ඒක අඩුයි එහෙම නැත්නම් ඒක නැති වෙලා තිනවා න සම්මෝහති ඔළුව අවුල් වෙන්නේ නැහැ, තෝන්තු වෙන්නේ මේ නන්නත්තර වෙන්නේ නැහැ, වේදනාවක් ආවයි කියලා සම්මෝහය වෙනුවට අසම්මෝසා අසම්මෝස ගතිය අසම්මෝසී කියලා කියන්නේ සතිය තියෙන බවට ආසන්න කාරණාව. ඒක අටුවාචාරින් වහන්සේලා පෙන්වන ක්‍රමයට අසම්මෝසතාවය තමයි සතියේ ස්වභාවය. ඒක නිසා සතිය පිළිබඳව සතිය දිහාවට මේ වෙලාවේ මාත්‍රිකාව හැරෙව්වොත් ඒ අටුවා දැක්වීම අනුව ඉස්සර වේදනාවක් ආපුවා වේදනාව දිගේ එහාට මෙහාට දුවනවා වතුර උඩ පාවෙන පාසි වගේ එහෙම නැත්නම් වතුර උඩ පීසි කරපු රබර් පොරොප්පයක් වගේ නෑ මේ කිලල කිලල මූඩියක් වගේ එහෙම නැත්නම් රිජිෆෝම් කැලක් වගේ නැත්නම් ලබු කබලක් වගේ දැන් නෑ සතිය පිහිටියට පස්සේ වේදනාව කිඳා බයින ඒක නිකන් වතුරට යකඩ කෑල්ලක් දැම්මා වගේ, යබ්බර කෑල්ලක් දැම්මා වගේ, ගල් කැටයක් දැම්මා වගේ වේදනාව කිඳා බහිනවා. ඒ දේ තමයි වේදනාව සහ සතිය අතර අන්තර් සම්බන්ධතාවය. ඒ වගේම ඒ මතු පිට දුවන ගතිය කියනවා පොලාපයින් ගතිය කියලා අපිලාපන ලක්ෂණ තමයි සතිය ගතිය. අසම්මෝස රස තමන්ට තේරෙන වැටහෙනට පටන් අර ගන්නවා. ඒ සතිය කෘත්‍යයක් කර දෙනවා. සුඛ වේදනාව දැන් මෙතන දුක් වේදනාවනේ ගන්න. ඒ දුක් වේදනාවට මම දැන් මෝන දීලා ඉන්නේ කියලා ඒකට වෛර කරන ගතියක් හෝ සුඛයක් අපේක්ෂා කරන ගතියක් හෝ මූල කර්මස්ථානයේ බලාපොරොත්තු වෙන ගතියක් අවුලක් නැහැ. මම දැන් මෝන දීලා ඉන්නේ මේ ආපතගත වෙලා තියෙන මුලිච්ච වෙලා ඉන්නේ දුක් වේදනාවට බව හොඳට දන්නවා. ඒ නිසා සම්මෝසේ සම්මෝසාවක් නැහැ. එතකොට විෂයාභිභාව විෂයාභිභාව පච්චපට්ඨානා කියලා කියනවා. මූණ දීලා ඉන්න අරමුණ දැන් මේ වෙලාවේ මූල කර්මස්ථානේ නෙවෙයි වේදනාවක් දුක් වේදනාවක් ඒ දුක් වේදනාව තමන්ගේ විෂය වෙන අරමුණකට නැති වුණා මූල කර්මත්තක් නැතුන ඒක කනගාටුවක් නෑ. තමයි මුණ දීලා තියෙන මෙන්න මේ විශේෂයට කියලා දාන්නවා. ඒකට අභිමුඛ කරන්නේ දුක් වේදනාවකට මෙහෙමයි, සුඛ වේදනාවට මෙහෙමයි, අදුක්කම සුඛ වේදනාවට මෙහෙමයි, සද්දයකට මෙහෙමයි, හිතවිල්ලකට මෙහෙමයි, අමූල කර්මත්තාන්න මෙහෙමයි කියලා විශේෂ කිරීමකින් තොරව. ඔක්කොටම විෂය කියන වචන පාවිච්චි කරන මිසක්ක මේක වැරදි එකක්, මේක හරි එකක්, මේක ලාභයක්, මේක පාඩුවක්, මේක ජයග්‍රහණයක් එහෙම ගන්නෑ. Taman දැන් ඉන්නේ මේ දුක් වේදනාට මුහුණ දීලා කියලා විශේෂයට අභිමුඛ කරන්නේ පැකිලිච්ච මුණකින් හෝ ඒක අල්ලබදා ගන්න මුණකින් නෙවෙයි. සමහිතකින් දුක් වේදනාව මුහුණ දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක මෙතනදී ඒ ආර්ය ශ්‍රාවකයාගේ தත්තට යනකොට Taman දන්නවා Taman තරම් නොවෙන්න පුළුවන්. විඳලා ගන්න බැරි වෙන්න පුළුවන්. අවස්ථානුකූල නැති වෙන්න පුළුවන්. නමුත් දැන් මුහුණ දීලා තියෙන දුක් වේදනාවකට කියන එක සම්මෝසාවකින් තොරව ඔළුව අංජබජල් වෙන්නේ නැතුව එහෙම නැත්නම් නන්නත්තර වෙන්නේ නැතුව දන්නව ඒ විශේෂයට අභිමුඛ වෙනවා. දුක් වේදනාට අභිමුඛ වෙනවා. ඒ නිසා සරුවත්ඥාන්සේ සඳහන් කරලා තියෙනවා දුක්ඛය වේදනාය පුට්ටෝ සමානෝ න සෝචති න කිලමති නෝ පරිදේවති න උරත්තාලින් කන්දන්ති න සම්මෝහසං සම්මෝහං ආපජ්ජති කියලා. ඉතින් මේක මේ එදා මේ ළඟදිත් ගිවිලාදී කටුකුරුන්දි ස්වාංශ මතක් කරා මේක ඇත්තටම අර දුක් වේදනාව ප්‍රකට සජීවි එහෙම නැත්නම් කැපිපේන විදියට විඳීමක් කරන නිසා ආර්ය ශ්‍රාවකයාට දුක වැඩි ගතියක් පේන්න තියෙනවා වෙනතට වැඩිය ලක්කාවත් රෝග ලක්ෂණයක් පතුනත් අතප්පයක් කැපුණත් අනිත් අතට හොඳට හිදෙනවා ඒ මොකද ඒකට මූණ දෙනවා ඒකට පැකිලෙන්නේ ඒක නිසා හුඟක් වෙලාවට කියනවා <clears throat> භාවනා නොකර හිටියට වැඩිය භාවනා කරන්න ගියාට පස්සේ වනමුකේ පෑදුව වගේ ඔද්දල් වෙන ගතියක් තියෙන වේදනාවේ. ඉතින් මේක නොඇසු නොවිරු මෝඩයට අසත්පුරුෂයාට පෙන්තිනේ භාවනා කිරීමෙන් ඇතිවෙච්ච කරදරයක් කියලා. ඇසු විරු ඥාන ඇත්තා වූ සත්පුරුෂයාට විශේෂයෙන් මේකට කියනවා ධම්ම ඨිතිය තියෙන කෙනාට තීරුම් ගන්න පුළුවන් වෙනවා මේ දුක් වේදනාවේ මේ ප්‍රකට වීම ආර්ය භාවයේ ප්‍රකට වීමක් සතියේ සජීවී ගතියක් හිතේ ප්‍රනීත වීමක් ඉන්ද්‍රිය ධර්ම වල ප්‍රනීත වීමක් ඒ නිසා හොඳට අර රබන් කාලේට අවුරුදු කාලේට රත් කරපු රබානට පොඩ්ඩක් තට්ටු කරුවා සද්ද ඇහෙනවා අවුරුදු නැති කාලේ පිටි එල්ලලා තියෙනවා තට්ටු කරලා සද්ද ඇහෙන්නේ නැහැ ඒ වගේ තමයි රත් වෙච්ච රබාන වගේ භාවනා කරන්න ගියාට පස්සේ වේදනාවල ඉද්දන ගතිය කුප්පන ගතිය, අවුස්සන ගතිය වැඩි. ඉතින් මේක මේ යෝගාවචරය කියාපාන්න යන්නේ භාවනා නොකරන කෙනෙකුට නම් භාවනා නොකරන එකනට අස්ථාන වියක් ඇති කරනවා. ඒකේන ආපිට භාවනා කරන එකනාව බය කරනවා. ඔය එක්ක මොලේ අමාරුවක් එන්න හදන්නේ. නැත්නම් භයානක රෝගයක් එන්න හදන්නේ. ඕක පැත්තක දාලා ගිහිල්ලා වේදනානාශකයක් පාවිච්චි කරන්න. එහෙනම් දොස්තර කෙනෙක් හම්බ වෙන්නේ කියලා අර මනුස්සයාටත් ලනු දෙනවා. අසුවිරු ඥාන ඇති කෙනා කියනවා මේ විදිහට ශෝක නොකරාට ක්ලාන්ත නොවුනට පරිදේව නොකලට ලෙයියත් පැහැර නැඬුවාට සම්මෝෂයක් නැ සම්මෝසාවක් නැති නිසා වේදනාව ප්‍රකට වෙනවා වේදනාව බහුල වෙනවා වේදනාව උත්සන්න වෙනවා ඒකට කියන්න පුළුවන් මූණට මූණ දාලා හිටනවා කියලා ආසන්න උත්සන්නව පේන්න පටන් අර ගන්නවා ඒ නිසා ඒකේනා ගුරු උපදේශ ගන්නෙ පෙරක දෝරුකම් ගන්නෙ ජයග්‍රහී හැඟීමක් ඇති ධම්මටිතිය තියෙන කෙනෙක් නම් ඒක යාව උනන්දු කරන සුළුයට ඉදිරියට තල්ලු කරනවා. නමුත් ධර්මටිතියක් නැති මේ කාරණා දන්නේ නැති එකනා නම් තමනුත් ඒකෙන් වැරදි ආදර්ශයක් අරගෙන යෝගාවචරය කියන අමනයාටත් ලනුවක් දෙනවා. ඉතින් එහෙ ලෝකයක් තියෙන නිසා යම් කෙනෙක් ඒ වගේ පරෝපදේශ විරහිතව මේ භාවනා කරන්න ගියාම මදුරුවෙක් වැහුවත් උගුරේ කැස්සක් ආවත් කටට කෙල් ටිකක් ආවත් ඇහැ කහන්න ගියත් ඒක මොකුත් නැහැ බුරුමේ තියලා බුරුම කට්ටකෙ මිදින්න වගේ කිපෙනවා ඇඟේ පුරාම වෙනද නැති මේ වේදනා කූඹි දුවන්නා වගේ වතුර වැටෙනා වගේ නැත්නම් නිකමට හරි පුංචි සතෙක් වැටුණත් කබරකොෙක් ඇඟේ යනවා වගේ රිදෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වරදොල තේරුම් ගන්න එක තමයි ආරම්භේ කවුරුත් කරන්නේ. නමුත් අසුවිරු ඥානති එක්කනා ටික කාලයක් ගිහිල්ලා මේක තේරුම් ගත්ත දවසේ සරුවචනාසිගේ වචනේ සඳහන් කරන්නේ සෝ ඒකාය වේදනං වේදියති වේදනා ඒකාය වේදනං වේදියති කායිකං නචේතසිකං බුදුරජාණන්සේගේ වචනෙන් කියන්නේ ඒ වංශ කායික වේදනා විඳිනවා එක වේදනාවක් විඳින්නේ චේතසික විඳීම විඳින්නේ අන්නේ කායික වේදනාව සහ චෛතසික වේදනාව වෙන්කොට හඳුනා ගැනීම කියන එක මේ වශයෙන් පොත්වල ඒකං වේදනම් වේදීති කායිකං නචේතසිකං කියනවා එක වේදනාවක් විඳිනවා කායිකව පමණයි විඳින්නේ චේතසික නොවේයි කියන වචනය බර ගැඹුරක් දිග බණක් ලොකු කතාවක් කෙටි කර දැක්වීමක් තියෙනවා. ඉතින් මේ සූත්‍රයෙන් ඇත්තටම භාවනා කරන්නා වූ යෝගාවචරයට දෙන පණිවිඩෙත් ඒකයි. වේදනාව උග්‍රයි. වේදනා අස්ථානගතයි. වේදනාව මවන්නකොට ගැළපෙන්නේ නැහැ. ඒ වගේ මේක මේ කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු වෙනවා ඉවසෙන්න බැරි වේදනාවක් කියන්නේ. නමුත් මේ යෝගාවචරය ඒක දැනගත්තොත් මේක කායික වේදනාවක්. මේකේ චෛතසික භාගේ නැහැ. මේ මොකද න සෝචති න පරිදේවති න කිලමති න උරත්තාලින් කන්දති න සම්මෝහං ආපජ්ජති නිසා වේදනාව විඳව ඔද්දල් කරනවා විඳවිල්ලක් දෙනවා. නමුත් කවදාකවත් ඒක දුක් කායික චෛතසික දුකකට හේතුවක් වෙන්නේ මෙන්න මේ දේ අඳුනගත්ත දවස තමයි එක විදිහට කියනවනම් කියන්න තියෙන්නේ ධම්මට්ටිතිය කියලා. ධර්මයේ පිහිටීම කියලා. නමුත් ඒක ඉස්ලාම් බතාවේ තද පිහිටීමක් ඉන්නේ මඩේ හිටපු ඉන්න වගේ දෙපැත්ත කනවා. දෙපැත්ත කාලා ධර්මෝ විනානත්ති පිතාච මාතා කියලා ධර්මයේමයි මව ධර්මයේමයි පියා ධර්මයේමයි අරසාව කියන එකන ඒ වේදනාව වෙනකොට පරිතද කරලා වේදනාව කාගෙන ඉන්නවා මිසක්කා කවදාකවත් බාහිර ආධාරයක් කිඳිරි ගෑමක් කාටවත් කියාපෑමක් කරන්නේ. ඒ කියාපාන හැම වෙලාවකදීම පේන තියෙන්නේ වේදනාව යෝගාවචර දරා කියා ගන්න බෑ. යෝගාවචරගේ භාවනාව තියුණු නෑ. වේදනාව යෝගාවචරය මේ නතු කරගෙන දාශ භාවයටපත් කරගෙන. ඉතින් මේ විදිහට පුංචි පුංචි වේදනාවල ඉඳලා ඉස්සරහට ඉස්සරහට යනකොට හිත වේදනා ගන්න නැහැ කියලා එකක් තියෙනවා. හිත කරදර ගන්න නැහැ කියන එක. අන්නේ හිත කරදර ගන්නේ නැහැ කියන කතාව තමයි ධම්මට්ටිචී කියලා කියන්නේ. ඉතින් ඒ ධම්මට්ටිචියට තමන් පදිංචි වෙලා ඒකේ ස්ථාවරය ලැබීම දුකකදීමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අමලියකදීමයි සිද්ධ වෙන්නේ. කරදරයකදීමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට යන්න ඉස්සලා කලින් දේශනාවත් මතක් කරපු විදිහට කායනුපස්සනාව හරහා දිනු කරලද සතියක් සමාධියක් විපස්සනාවක් ඇති වෙන්න ඕනේ මේ වේදනා தත්වෙට එනකොට ශෝක නොකර ක්ලාන්ත නොවි විලාප නොදී පපුවලත් අත්පැහැරන ආඩා හිත සම්මෝෂයකට පත්න කරගන්න නැතුව කායික වේදනා කායික වේදනාවක් වශයෙන් දැක ගැනීම ඒක සරුවචන් ආංශේ ඒ සම්බන්ධයෙන් දෙන නිදර්ශන කරුණු අනුව තමයි නැත්තම් පෙන්න නිදර්ශනය අනුව තමයි මේ සූත්‍රයේ නම තියලා තියෙන්නේ සරුවචන් සඳහන් කරලා තියෙනවා යම් ආකාරයකට පුරුෂයෙකුට ඇඟේ උලක් කෙනෙච්ච වෙලාවක ඒ පුද්ගලයා එතනම තවත් තුලක් යනුනේ නැත්තම් ආන්නේ ඒ වෙලාවේදී ඒ පුද්ගලයා එක උලක වේදනාව විඳිනවා දෙවෙනි උලේ වේදනාවෙන් තොරව ආන්නේ වගේ තමයි ආර්ය ශ්‍රාවකයාට උලක් කනිච්චාම උලේ වේදනාව තුන එක එක උලයි එතනම තව උලක් කනිලා නැහැ ඒ මොකද එහෙම කියන්නේ කලින් අසුතවත් පෘථග්ජනයේ පැත්තේ බලනකොට ਸਰුවත්‍යංශ පෙන්නනවා මේ නිදර්ශනයේම යම් කිසි කෙනෙකු කකුලේ උලක් කැරෙනවා ඇඟේ උලක් කැරෙනවා සල්ලං විජ්ජය විජ්ජය විජ්ජුය විජ්ජයොන් කියලා කියලා තියෙන්නේ. එහෙම වුණාට පස්සේ ඒක හරි දුකයි. නමුත් එතරම් දෙවෙනි විලක් කැණුනොත් කවදාකවත් දරන්න බැරි මට්ටමට යනවා කිය. දැන් ආර්ය ශාවකයයි කියලා කියන්නේ එක උලක් කැණනවා දෙවෙනි උණ ඇලිලා නැහැ. ඒකෙදි ආර්ය ශාවකයා දන්නවා දෙවෙනි උල Taman යනගන්න එකක් කියලා. පෘථජ්ජනයා හිතන්නේ දෙවෙනි උලයි පළවෙනි උලයි එකම එකම පැකේජ් එකේ ආපු එකක් කියලා. ඒක තමයි පෘථජ්ජනයාගේ තියෙන සම්මෝහය. මෙතනදී දැනගන්නවා මේ වේදනාවට ශෝක කරන එක, ක්ලාන්ත වෙන එක, ආඩපාලි කියන එක, පපුවේ ලෙයිපෑර අඬන එක සම්මෝහයටපත් වීම මනස විසින් කරන දෙයක්. මනෝපොබ්බංගම දෙයක්, මනෝමය දෙයක්. ඒක අනිවාර්යම නෑ හැම වේදනාවකටම සම්බන්ධ වී තුනේ. ඒක නිසා ඒ යෝගාවචරයා ඉදිච්ච කේල් ගෙඩියක පොත්ත ගලවලා මදේ කන්නා වගේ මේ වේදනාවේ චෛතසික කොටස වෙන්කර ගන්න දැන ගැනීම හොඳ සම්දිස්ථානයක් ඒක නා ධර්මයේ පිහිටලා තියෙනවා කියලා බලන්න. ඉතින් එතෙන්දි තවත් මේක සුද්ධ කරලා කියන්න ඕනේ මේ කෙනාට තාමත් මාරණාන්තික වේදනාවක් විඳින්න බෑ. උග්‍ර වේදනාවක් විඳින්න බෑ. නමුත් පුංචි වේදනාවල මේ දෙක වෙන් කර ගන්න දාන්න. ඒක හරියට කියනවා නම් ඒකට යෝගාවචරය පුහුණු කරන්නේ ඒකට යෝගාවචරයට පෙරමඟ දක්වන්නේ ආශ්වාස කරන වාතය ප්‍රශ්වාස කරන වාතයෙන් වෙන් කරලා දක්වනකොට බාහිරේ තියෙන උලං කොටසක් යම් තැනක හැපුණට පස්සේ මගේ කියා ගන්නවා. එතකොට දන්නවා මෙතෙක් තිබුණ මේක වායෝ පොට්ටබ්බ ධාතුව අසවල් තැන හැපීම නිසා නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි බඩේ පිම්බීම හැකිලිම හරි හැප්පීමෙන් මගේ කරගන්නවා. එතකොට බාහිර වාතයේ තිබුණ එකක් මගේ කරා ගන්නකොට ඔන්න ඒකේ සීතල ගතිය, නාසිකාග්‍රේ හැප්පෙන ගතිය, දිගට පීරි ගන්න ගතිය වගේ දන්නවා. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන වාතය පිටකරන එක මගේ දෙයක් එළියට දීමක් වශයෙන් පිළියෙට යනවා. ඒකට ප්‍රස්වාස වාතය කියන එක උණුසුමක් වෙන්න පුළුවන්, හැප්පෙන තැන සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර පීරි ගෑමේ ලක්ෂණ රස වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරය ඇතුලෙන් පිටතට ආපු වාතයත් පිට සිට ඇතුළට යන වාතයත් මේ දෙක වෙන් කරගන්න බැරි නා ඒ තරමට සංවේදී නැත්තම් කවදාකවත් ඒ යෝගාවචරයට බාහිරෙන් අනිච්ච උල නිසා ඇති වෙන වේදනාවත් ඒකට හිත ඇතුලෙන් එළියට එන ශෝක පරිදේවත් දෙක වෙන් කරගන්න බෑ. ඒ වෙන් කරගන්න බැරි තාක්කල් ඒ යෝගාවචරය උල් දෙකක් අනිච්ච කෙනෙක් විදිහට ਸਰවචන්සෙ පෙන්වන්නේ. ඒ කෙනා ගැන ඉතින් අනුකම්පා කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඒ මනුස්සයා පුදුම විදියට කෙන්දිරි ගන්නවා. ශෝක කරනවා. ශෝක කරන්නේ ඇයි මවන්නේකොට මේ වුනේ? මෙච්චර දන් දෙන, මෙච්චර සිල් රකින, මෙච්චර භාවනා කරන මවන්නේකොට මේ මුනේ ඇයි? ඊගාවට කියනවා ක්ලාන්ත භාවයටපත් වෙනවා. දරා ගන්න බෑ මේ වගේ වෙලාවේ මේ පිරිසක් මැද මේ විදිහේ වැඩක් කරගෙන ඉඳලා මට මෙහෙම වේදනාවක් ආවයි කියලා. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා දරස භාවයටපත් වෙනවා. හිත සහැල්ලුව වෙන්නේ ඒ සහැල්ලු භාවය හරහා ඇඟ ක්ලාන්ත කරනවා, හිත ක්ලාන්ත භාවයටපත් කරනවා. පරිදේවති කියෝ කිව අඬනවා. ඇයි මට මෙහෙම වුනේ? ඇයි මගේ කෙනාට මෙහෙම වුනේ කියලා එයා බාහිරෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙනවා. ඒ බගෑපත්කමේ අන්තිම කෙලවර තමයි අනුන්ට කියාපානවා ඉසට උහෙලට අස්ක දෙක දික් කළා හත් දෙයියනේ ඇයි මෙහෙම වුනේ කියලා දෙයියන්ට සාප කරනවා. ඉෂ්ට දේවතාවුන්ට අඬ ගහනවා. ඒ ඔක්කොම කරන්නේ අර වේදනාව දරා කියා ගන්න බැරි නිසා. ඒ වගේම අර ඒ වේදනාව නිසා තමන්ගේ අභාවිත මනස දක්වන ප්‍රතික්‍රියාව ඒ යෝගා ඒ මිනිස්සයා කියලා ලෝකයක් හඳුනනවා. මේ මිනිස්සයා අඬන මිනිහෙක්, මිනිස්සයා කලන්ත වෙන මිනිහෙක්, මේ මිනිස්සයා ශෝක වෙන මිනිහෙක්, මේ මිනිහයි ශෝක වෙන්නේ කියලා ලෝකයක් දකිනවා. ඒ අර මෝඩයාට ඒක ලොකු නම්බුවක්. මට මෙහෙම වෙලා මට කලන්තය හැදිලා වැටෙනවා, මට මෙහෙම ශෝක වෙලා තිනවා, මට මේ දුක් ගැන විලිකී කිය ඇඬුවයි කියලා. මට හොඳට මතකයි අප්පච්චි නැති වෙච්ච වෙලාවේදී උතවස්ථාන කර කර ඉඳලා මිනිහ ළඟට ඔක්කොම නෑදෑයෝ යාළුවෝ ඔක්කොම එකතු වෙච්ච වෙලාවේදී අඬපු හැටි මං හිතුවේ ඒක ලොකු අප්පච්චිට කරපු ගෞරවයක් අප්පගේ පුතානේ මේ උපස්ථානට කරලා මේ ශෝකෙට අඬන්නේ කියලා. ඊට පස්සේ මාස ගාණක් යනකම් මට මේ ලෝකේ කිසිම දෙයක අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. මට තේරුණා තන්නේ කර මේක කෝලම් අඩුවක් කියලා. මට තියෙනවා මේ ලෝකෙ කොච්චර જાති කවුරු කතා කරුවත් හොඳ නරක දෙක නැහැ කියන එක. ඒත් කියන්න බෑනේ ඔක්කොම හොඳ නරක දන්න මිනිස්සුනේ. ඒක නිසා මම කරබන ඉනකොට මම මං ගිහිල්ලා පන්සලට ගාන ගිහිල්ලා කතා කරනකොට ඒ නාරද තාපසතුමා කිව්වා යම් කිසි කෙනෙක් කවුරු හරි මැරිලා අඬනවා නම් ඒ අඬන්නේ Tamanට වෙච්ච පාඩුවේ ප්‍රමාණය තමයි කිය. මට ආය අඬන්න හිතුණා. මං හිතුවේ ඇත්තට මේ අපච්චිට තියෙන කැත් කොමන්ටයි පිටු සේන අතර ඇඬුවේ කියලා. නෑ කිව්වා උඹ අඬන්නේ උඹට වෙච්ච පාඩුවට කියලා. මට නෙමෙයි සෙනගට කිව්වේ. මම ඉතින් නැවත කල්පනා කරලා බැලුවා කොතනද මම කාලා තියෙන්නේ කියලා. අර සෙනග ඉස්සරට ආවට පස්සේ මෙවැනි අප්පච්චි කෙනෙක් මං වගේ පුතෙක් විසින් මෙවැනි අප්පච්චි කෙනෙක් මැරෙන්න දෙන්න බෑ. මම මෙයාව රකින්න ඕනේ. මමගේ උපරිමේ රැක්කා. ඒ වෙලාවේදී මැරෙන්න බෑ. ඒක තමයි මම මේ යාළුවන්ට කියලා දෙන්න හදන්නේ. ඒත් මැරුණා. මැරුණේ අප්පච්චි නෙමෙයි මට තිබිච්ච නම්බුව. මගේ නම්බු නැති නිසා මම අඬන්නේ කියලා දාඩිය දාලා මගේ ඇඟ සරමට තරම පෙඟිලා නැමෙනකොට තරම බක්කාල දෙකට ඉරලා ගියා. රබන් රබන් මේ හමක් වගේ ඇදිලා තිබිලා කලන්තේ එනවා යනවා. මට දැන් පේනවා තන්නේ කර රඟපෑමක් කරලා තියෙන කියලා. ඒ වෙලාවෙ නම් මුළු සෙනගම ගමම ඔක්කොම බය වුණා. ඒ මම ඊට පස්සේ මට මානසික අසහනයක් ඇයි කියලා. ඇත්තට ඔයගොල්ලෝට පේන විදිහට නම් මානසික අසහනයක් වගේ තමයි පේන්නේ. ඇත්තේ. නමුත් පස්සේ බලනකොට තේරෙනවා බොරුව කරන්න කියලා. යාර සම්මෝහය නිසා මිනිස්සු ගරු කරන්න නිසා අම්මෝ මේ මිනිස්සයා තාත්තට තියෙන ආදරේ මේ වගේ ගල්ලිලන්දාරිත් තමපියන්ට කැමති නම් හොඳයි කියලා ඒන හුරතල් නාමයේ කවදාවත් අපච්චිට කරන ගෞරවයක් නෙවෙයි. Tamange කීර්ති නාමයේ ලබා ගැනීමට අනුල්ලව්ව ඒකට බුදුරජාණන් කියන්නේ අනුල්ලව්ව දෙඩවිලි ඇති කරන්නේ. අනුලව දෙදවිලි ඇති කරන්න අපි ළඟ තියෙන කෑදරකමට තමයි මේ සෝචති කිලමති පරිදේවති උරත්තාලෙන් කන්දති සම්මෝහං ආපජ්ජති. ඔය සම්මෝහේ නැත්තම් ওই ටික සේරම කරන්න බෑ. කාගේ මගුල් මරලා ගෙදර ගිහිල්ලා වුණත් අඬන්න පුළුවන් ටිකක් බීපු එකට. සම්මෝහය කියන්නේ අන්න ඒකට මේකේ සම්මෝහය ඇතුලෙන් එන්නේ. ඒ නිසා ටිකක් බිව්වට පස්සේ ඕනේ මල ගෙදර ගිහිල්ලා ඕනේ නෑදකමක් කියලා අඬන්න පුළුවන්. ඒ වගේ තමයි මේ කියන සම්මෝහය අපි පුදුම විදිහට අගය කරනවා. ඔය අගය කිරීමයි නිවනයි කියලා කියන්නේ දෙකක් බව තේරුම් ගත්ත දවසේ Tamanට එනවා තීන්දුවක් කරන්න මම මේ ලෝකේ නලවණ්ඩයි නටවණ්ඩයි ලෝකයාගේ තියෙන සම්මුති අනුව සෝචිත කිලමති පරිදේවති උරත්තාලෙන් කන්දන්ති සම්මෝහති කියන එක බාර ගන්නවාද එහෙම නැත්නම් මැරුණයි කියලා මං ඇඬුවට නැගිටිනවයි කරන්න පුළුවන් වෙලාව කරනවා මිසක් අන්න වැඩක් නැහැ කියන එක තේරුම් ගත්තොත් මිනිස්සු හිතන්නේ හිතප්පපුවක් නැහැ කියලා අර විතර අනන්න ගත්තොත් මිනිස්සු හිතනවා හිතප්පපුවක් තියෙන බොහොම හොඳයි කියලා. හැබැයි මෝඩයා වෙනවා. බුදුජානනාංශ කියන විදිහට අසුවිරු ඥාන නැති භාවිත මනසක් නැති කෙනෙක් පාටපත් වෙනවා. අන්න ඔය දෙක මාරු කළා මේ සුතව ආර්ය ශාවකෝ කියන පැත්තට වැටුනොත් අනිවාර්යයෙන් මේ පුද්ගල සමාජ විචින් ප්‍රතික්ෂේප කරනවා. ඒ ගැන කතා කරන දෙයක් නෑ. ඒ මනසට සමාජයේ ඉන්න බෑ. ඒක එයා මලකෙදෙද්දී අඬන්න ඕනේ. ඇඬුවේ නැත්තම් මේ මොකක් හරි වෛරයක් කියලා තමයි හිතන්නේ. මොනවා හරි කරලා හරි ඇහැට පැංගිරි මිරි කරන්න හරි කමන්නේ අඬන්න ඕනේ. අන්න ඒ සමාජික ජීවත් වෙන්න නිසා ਸਰවචනසේ ඉස්සල්ලා ආශ්‍රව පුතඥය පෙන්නලා දැන් සුතවත් ආර්ය ශාවකයාගේ ඒ ගතිගුණ නැති භාවය පෙන්ලා කියනවා ඒ නැති වෙන්න හේතුව මොකද මේ මිනිහට උල් දෙකක් කැණිලා නැහැ දැන් එකයි තියෙන්නේ ඇතුලෙන් අර කරන රංගපෑම නැහැ තියෙන දුකට අඬා අඬා හො ගෑවයි කියලා දුක් ගැන විලි කිව්වයි කියලා අඩු වෙන්නෙත් නැහැ. ඒ වාගේ දෙ ගියා. දැන් තියෙන ඔළුව කෙලින් කරන සම්මෝසාව නැති කරන කලියොත්ත කිරීමයි කියන එක නොකෙරුවාට සමාජය ඕන තරම් අනුකම්පා කරනවා. සමාජය හිතන්නේ මේ මල ගෙදරදී මේ ඔළුව නරක් වෙලා ඉන්න නිසා ඒ කටයුතු කරන්න ඕනේ කියලා. නමුත් ਸਰවචාන්සේ කියන්නේ කාගවත් මල ගෙදෙන්නේ නෙවෙයි උඹේ මල ගෙදෙට ලෑස්ති වෙන්න නම් ඒ වගේ වෙලාවල් වල ඔළුව කෙලින් කරන වැඩ කරන්නයි කියලා. ඊට පස්සේ මම පැවිදි වුණාට පස්සේ තමයි අම්මගේ වන්නේ සිද්ධ උනේ ඒකට මම යන්න හදන වෙලාවෙත් පටන් ගන්නකොට ඇඬුවා. මෙතනදී මම ඇඬුවේ පටන් ගන්නකොට කියනකොට කියා ගන්න බැරුව ගියා. ඇඬුවා ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්ව නිසා එතනින්ල සම්පූර්ණ කටයුතු කරලා එනකන් මේ ඇතුළත ශෝක පරිදේව නොතිබුණා නෙවෙයි. නමුත් ඒක ආහාර කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ තාමත් තියෙනවා තව මලකිරියක් දකින්නකොට දුක් වෙනවා දකින්නකොට මේ කාරණාව දිහා බලාගෙන ඉනකොට යම් ප්‍රමාණයකට යඬන්නන් සමග හිත ටිකක් වැළපෙනවා. බොහොම ඉක්මනට තේරෙන පටන් අර ගන්නවා මේ මිනිස්සු ඉතින් අඬන්න එපා. ඉතින් නෑදෑයෝනේ උඹන්ටද වැඩක් නෑ. මේ මිනිස්සු අඬන්නේ මේ මිනිස්සුක නෑදෑකමට. උඹ උඹ වැඩක් බලාගනින් කියන එක මතු කරලා දෙනවා. ආන්නේ විදිහේ තමන්ගේම ජීවිතය හරහා මේ වේදනා කියන සාගරයෙන් ගොඩේනවයි කියලා කියන්නේ වේදනා නැති කිරීම නෙවෙයි කියන එක විතරක් මතක තියාගන්න. කවදාකවත් මේ ලෝකේ වේදනාවල අඩුපාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එහෙමමයි. නමුත් මේ වේදනාවට ශෝක පරිදේව ක්ලාන්ත උරේ අත බැඳගෙන අඬන එක සහ සම්මෝෂයටපත් වීම නැති කිරීම විතරයි භාවනාවකින් කරන්නේ. එතකොට ඒ පුද්ගලයා කියනවා වේදනා විජය කියලා. වේදනා විජය කියලා කියන්නේ වේදනා එනවා. ඒකේ සම්පූර්ණ ප්‍රස්ථාරයේ මුල මැද අග වශයෙන් දකින්න පුළුවන්. ඒ දකින්නකොට පුංචි පුංචි වේදනා ඇවිල්ලා උද්දීපන වෙලා බහැලා ගියාට පස්සේ ඒ පුද්ගලයාට මට අද මෙන්න මෙවැනි වේදනාවක් විඳ ගන්න පුළුවන්. ඒකේ සාර්ථකත්වය නිසා යාට එනව අධිෂ්ඨාන ශක්තියක් ගැම්මක් මීට වැඩි වේදනාවක් මීට වැඩි චිත්ත පීඩාවක් ආපු වෙලාවක මට මේ තිබිච්ච ප්‍රතිශක්තිය මුණ දීමේ ශක්තිය වැඩි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක සමාල්ලාට පරියන්කේදීම නොවෙන්න පුළුවන්. සක්මණේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එදිනදා ජීවිතයේදී වෙන්න පුළුවන්. පරියන්කේදීත් වෙන්න පුළුවන්. අර පරණ විදියට ගන්න තිබුණු සමාධිය නැති වෙච්ච දවසේ තද බල ශෝකයක් එනවා. අර මට එදා ඉඳගත්ත ගමන් මෙහෙම මෙහෙම ආනපානිකී කරුණා සතිය සමාධිය තිබුණා. අද ඒකේ එන්නේ කොච්චර උත්සාහ කරත් එන්නේ නැහැ කියනකොට පුදුම විදියෙ හිත කරදර ගන්න ගතියක් තියෙනවා. ඒ නිසා ඒකෙදි ඒ යෝගාවචරයා අතපයක් කරනවා වගේ නෙවෙයි ඊටත් වැඩිය. සමහර අවස්ථාවල සීදීන සා ගන්න මට්ටමට ඒ වේදනාව වැඩි වෙනවා. ඒකට කියනවා නෙක්ඛමනිසිත දෝමනස්සය කියලා. අන්නේ දෝමනස්සය හම්බ වෙනවා. සක්මන් කරනකොටත් එක එක ඇති වෙන බාධක ධර්ම නිසා සමහරවට බාහිර නිසා හෝ ඇතුළත නිසා ඒ වගේ ශෝක එනවා. ඒ නිසා ජීවිතයේදී නම් අපිට මේ පරිේශණයට ඇක්ටිව් වෙන්න අමුද්‍රව්‍ය තියෙනවා. අනිවාර්ය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ මුලමැදාග දකිමින් වේදනාව ගෙවම් කරනවා මිස වේදනානුව දෙවෙනි උල ඇනගන්න නැති වෙන්න කටයුතු කරන්න පුළුවන් නම් ධම්මට්ටිචිය තියෙනවා මට මම හරි සන්තෝෂෙන් කියනවා අන්නේ එතන ඉඳලා තමයි කෙනෙකුගේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදා පටන් ගන්නෙ. ඇත්තටම කියනවා නම් ඔය ආනිස සප්පාය වගේ සූත්‍රවල කියලා තියෙනවා අන්නේ එදාටයි එයා අරන්නේ ගත වෙන්නේ. අන්නේ එදාට එයා රුක්ක මූලගත වෙන්නේ. අන්න එදාට එයා ශුන්‍යාකාරගත වෙන්නේ. අර ටික තේරුම් ගත්තට පස්සේ එහෙම නැතුව නිකන් කැලියට ගියයි කියලා. ගහක් මුලට ගියයි කියලා. සෙනග නැත්ැනකට ගියයි කියලා මොනම භාවනාවට ලාභයක්වත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මට මෙහෙම වේදනාවක් එනවා. එනකොට ඕනනම් එතනම දෙවෙනි උලත් තැනගෙන මානසික දුකකුත් ඇති කරන තැවෙන්න පුළුවන් ඒක තමයි මම කරපු දේ. දැන් මම ඇතුළත පිටින් ඇතුළට එන වේදනාවයි ඒ කියන්නේ ඇතිවෙච්ච අනතුරත් ඒකෙන් ඇතුළේ ඉඳලා පිටතට යන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ටිකයි වෙන් කරගෙන තියෙනවා යම් ප්‍රමාණයකට මට ඒවා පුංචි පුංචිව දරාගෙන මුලැමැදාක දකින්න පුළුවන් අන්නේ පරිශ්‍රණය දියුණු පයුණු කරන්නයි තමන් තමන්ටම කියලා වර්ක්ෂොප් එකක් හදාගන්නේ. තමන්ටම කියලා පරිශනාගාරයක් හදාගන්නේ. එතෙන්ට එනකන් ඒ මන් දැන ආනන්දසප්පය සූත්‍රේ නොකිය කියනවා ගිහිව ඉඳගෙන මේ ටික කරන්න පුළුවන් කියලා. මගේ පුද්ගලික ජීවිතේදීත් ගොඩාක් අත්දැක බැලීම් මේ සම්බන්ධයෙන් කෙරුණේ පුද්ගලික ජීවිතේ. ඒ ඒ අනුව තමයි පැවිද්ද සිද්ධ වුණේ. ඒ වෙලාවේ ඇත්තටම කියනවා මට මගේ ගුරු හාමුදුරුවෝ ගිහි කාලේ හිටපු හාමුදුරුවෝ කිව්වේ පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තැනට නකන් හිතා දෙන්න. එදාට තමයි ඕකේ පැවිදුණා කියලා මහා ලොකු දෙයක් හම්බෙන්නේ අර නිරුක්ක මූලයේ හම්බ වෙනවා ශුන්‍යාකාරය හම්බ වෙනවා, අරණ්‍ය හම්බ වෙනවා. නමුත් ඒ අරණ්‍යයට යන ගිහිල්ලා කරන්නේ මොකද්ද කියලා දාන්නවා. ඒ වේදනා චෛතසිකයේදී මට මේ අරණ්‍යගත නිසා වේදනා නොඒවා කියන එකක් නැහැ. දුක්ඛ මූලගත වෙච්ච නිසා වේදනා නොඒවා කියන එක නැහැ. මොකද වේදනා හතර ඉරියව්වේ මෙනවා. ආනේන වේදනාවලදී මේකේ මුලැමැදාග දැකලා මේක එදිච්ච ගිහිල් ගෙඩියක පොත්ත කලවන්නා වගේ. එදිච්ච මැංගුස් ගෙඩියක් දෙකට කඩලා ඒ පොත්තයි මදෙයි වෙන් කරන්නා වගේ හරියට මේ පිටින් ඇතුළට එන ටික මේකයි ඊට පස්සේ ඇතුළෙන් පිටතට යන එක මේකයි කියන දෙක අතරමැද හරි ලස්සනට සැන්විච් වෙලා තියෙනවා චපලකමයි මායාවයි ෂටගතියයි ඒක නිසා ඒ ෂට මායාවේ සහ වංචනික ධර්ම ටිකත් එක මේව ආවොත් අවේරන්න බෑ මේ මම මවාපෑමක්ද කරන්නේ මේක ඇත්තක්ද කියන එක බේරන්න බෑ ඒ නිසා සර්වචන සඳහන් කර තියෙනවා හොඳ ලෙඩෙක් වෙන්න මෙන්න මේ ගති ලක්ෂණ ටික තියෙන්න ඕනේ. හොඳ උපස්ථායකයෙක් වෙන්න මෙන්න මේ ගති ලක්ෂණ ටික තියෙන්න ඕනේ. එතකොට විතරයි උපස්ථානයක් සිද්ධ වෙන්නේ. ඒක නිසා ලෙඩාට පුළුවන්කම තියෙන නොවලාහා තමන්ගේ වේදනාව උපස්ථායකට කියන්න අතිශෝක්තියකින් තොරව. ඒකම ලෙඩාට තියෙන්න ඕනේ වේදනාව යම් ප්‍රමාණයට ඉවසන්ඩ ඉවසන්න පුළුවන් වේදනාවක් කෙඳිරි ගන්න ගත්තොත් උපස්ථායකයට අන්දමන්ද නැති වෙනවා සීමා මරියාදවල් නැති වෙනවා. ඒ වගේම තද්ද බල අනවශ්‍ය වේදනාවල ඉඳගෙන කියන්නේ නැත්තම් ඒත් බෙහෙත් දෙන්න බැරි වෙනවා. නිසා ප්‍රසූතිවලදී පළවෙනි ප්‍රසූතියේදී එන වේදනාව උග්‍රකම නිසා ඒ මව ඒ වේදනා ප්‍රමාණය හෙලි කරන්නේ නැතුව හිටියොත් දරුවා වදන් ඉඳ තිනවා අම්මා මැරෙන්න ඉඳ තිනවා අනවශ්‍ය විදියට ඒ නිසා පුංචි දෙයකට gediri ගන්න පටන් අරගත්තොත් පුරුෂයන්ට අපිරිය වෙන්න ඉඩ තියෙන නිසා කරුල කාමරයට ගෙනියනවා. ඊළඟ මව්වරු වට කරගෙන එයාත් එක්ක හොඳට සුවදව කතා කර කර ඉන්නවා වේදනාව විඳිනවා ප්‍රසූත වේදනාව. නමුත් අන ඒ මෙච්චරක් වේදනාව මම ප්‍රසූතියට සම්බන්ධයි මෙච්චරක් වේදනාව අතිරේක වශයෙන් ඇවිල්ලා තිනවා කියලා වෙන් කර ගන්න දන්නේ පළවෙනි ප්‍රසූතියේදී ආන් මේ වගේ වෙලාවල් වල මම මැරෙන්න ඉඩ තියෙනවා තියෙන ප්‍රමාණය හරියට වේදනාවක් කියන්න බෑ. ඒ නිසා වේදාට උපස්ථායකයට මෙන්න මෙච්චරයි මට වේදනාවක් තියෙන්නේ කියලා ප්‍රමාණ කරන එක හරියට කරන්න අමාරුයි ඒක. කරන්න බැරි වෙන්නේ මේ ෂට මායාවේසා වංචනික ගති නිසා. ඒ ෂට මායාවේ වංචනික ගති ඇති ලෙඩාට හිල් කලයකට වතුර පුරවනවා වගේ. ඇයිදල් කුඩකට වතුර පුරවනවා. ඒ ගඟ ටිනි කපනවා වගේ මොන ප්‍රතිකර්ම හරියනවද නැද්ද කියලා කියන්න බෑ. ඒ වගේම උපස්ථායකයත් හොඳට දැනගන්න ඕනේ කිසිම කෙනෙකුට තමන්ගේ හරි වේදනාව මේ මේ වේදනාව මේකයි කියලා වෙන් කළා කියන බැරි ගතියක් හැම කෙනාගේම තියෙන චපල ගති, ෂට ගති, මායවි ගති තියෙනවා. ඒකේ පුද්ගලයාගේ වැරද්දකට දාන්න යන්න එපා. තමන් ඒක දැනගන්න ඕනේ කාගෙත් රහත් වෙනකන් කෙලස් තියෙනවා. ඒ කෙලස් නිසා ජීවිත නෙවෙයි කියෙන්නේ. ඒ නිසා නැවත නැවත ලෙඩාට ප්‍රශ්න ලෙඩාට කරදරයක් නොවන විදිහට ප්‍රශ්න කරන්න ඕනේ. ප්‍රශ්න කරලා කරලා හරියට ප්‍රමාණ කරගන්න ඕනේ. මෙන්න මේ ලෙඩේ මේකයි, හිතේ ලෙඩේ මේකයි. මෙන්න මේ ටික ඔක්කොම කාරණා ටික යෙදෙනකම් බෙහෙත් අහන්නේ. ඒක නිසා වෙදකමට වැඩිය හෙදකමට වනවා වෙදාට වැඩිය හෙදිය වඩිනවා. හෙදියන ගොඩක් කරාට ගන්න පිළිගෑනවා. දැන් නම් ගන්නවා මේල්නස්වත් ගන්නවා. මොකද ඒ යත්තන තමයි හරියටම තේරුම් අරගන්න පුළුවන් මේ ලෙඩා මේ කේන්ද්‍රී ගාන්නේ මානසික රෝගයකින්ද ඇත්තටම වේදනාවෙන්ද නැත්නම් කරබනේ හිටියට නොදරන හිතා ගන්න බැරි වේදනාවක් දරාගෙන ඉන්නේ කියලා. ඔය වේදකම හේදකම පටන් අරගත්තේ දෙවෙනි ලෝක යුද්ධේ ෆ්ලොරන්ස් නයිටින්ගේල් හරහා එතකම්ම සොල්දාදු ඉස්පිතාලේ ගෙනත් දාපුවාම පිරිමිතාය වැදගම් කෙරුවේ. නමුත් අන්තිමට පිරිමි මැරිලා මැරිලා මැරිලා රටත් පෙරදීගෙන එනවා. මැරිච්ච ලෙඩුකට බෙහෙත් දෙන්න ඒ දවස්වල කිසිම ජීවාණු හරණ තිබුණේ නැහැ. මොනම බෙහෙත් ක්‍රමයක්වත් තිබුණේ නැහැ. උපස්ථාන කරන එක විතරයි තිබුණේ. ඉතින් ඒ නිසා විශාල පිරිසක් කුණු වෙලා මැරලා ගියා. පස්සේ යස්සේ තමයි ජාතිය පිළිබඳ හැඟීමක් ඇති නයිටින්ගේල් රාය 30 පහනක් පත්තු කරන අතේ තියාගෙන ලෙඩෙක් ගාවට ගිහිල්ලා ආස්වාසනවා. අපිට අපිට ෆීල්ඩ් එකට යන්න බෑ, විදුලි බිමට යන්න බෑ. අපේ තාත්තා ගියා, අයියා ගියා, මලා ඔබතුමත් එන්නේ ලෙඩේ මේ වෙලාවයි නිසා ඔබතුමා හිත හදාගන්න ඕනේ. මේක සනීප කරන්න පුළුවන්. මොකද්ද තියෙන්නේ මට කියන්න උණු වතුර දෝනේ ඇල් වතුර දෝනේ අත ගන්නද එහෙමම කරනකොට කරනකොට පුදුමාකාර විදියට වෙදකමට වැඩිය හෙදකමෙන් ලෙඩු තනිපෙන්න පටන් ගත්තා දැන් උනත් නයිටින්ගේල් සංඥා ප්‍රතිඥාව දීලා තමයි හෙදියක් වැඩ පටන් අරගන්නේ ඒගොල්ල කරන්නේ දොස්තර මහත්තයා දෙන බේත් වෙදත් ලෙඩත් එක්ක සම්බන්ධීකරණය කරලා ලෙඩාගේ පුළුවන් තරම් කායික වේදනාවේ මානසික වේදනාවේ වෙන් කර ගන්න උත්සාහ කරනවා. හැබැයි කාටවත් කරන්න බෑ. මොකද ඒක එක්කත් භාවනා කරලා නැහැ. හෙදියන්නේ එක එක්කත් භාවනා කරලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙන් කරලා පෙන්නලා දෙනවා උපස්ථායකයෙක් වෙන්න, ඒ වගේම තහ හොඳ වෙල්ලෙඩෙක් වෙන්න මෙන්න මේ කරුණ දෙක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කොච්චර වෙදකම් කරත් හරියන්නේ නැහැ. ඒ නිසා හිතුවේ ඉසර මේක විෂ බීජ වලින් කරන්නේ විෂ බීජ අඳුනන ඉන්ජෙක්ෂන් ගැවුවොත් හරියන්න ඕන කියලා. අද අවුරුදු 200ක් පරණ වෙලා තියෙනවා. ඉන්ජෙක්ෂන් එක ලෙඩේ වෙදී අල්ලගත්තත් හදිහට ඉන්ජෙක්ෂන් දුන්නත් බේත දුන්නා සනීප වෙන්නේ නැහැ. ඒක ඒක දොස්තරලටත් හොයන්න බෑ. මොකද දොස්තරලා කවුරුත් භාවනා කරන්නේ නැහැ. ඒ වගේම හිදියෝ භාවනා කරන්නේත් නැහැ. ලිටු භාවනා කරන්නේත් නැහැ. භාවනා කරනවා නම් තේරෙනවා ඔය කොච්චර වේදකම් තිබුණත්, සෞඛ්‍ය තිබුණත්, හෙදකම තිබුණත් කර්ම පරිසම්දෙන්න ඕනේ නම් ඒ මනසට කායික වේදනාවයි මානසික වේදනාව දෙක එකට කලවම් වෙලා එන්නේ ඒක ෂටතා මායාවී ගති කියන කලවමෙන් එන්නේ. පොඩි දෙයක් වෙච්ච ගමන් පුදුම වයක් ඇති වෙනවා. නෝ කර්ම ශක්තියක් නැත්නම් අතප්පය කරලා ගියත් ඒ මනස එකකින්වත් හිත කරදර ගන්නෑ. එයා දන්නවා අතපය කරනකොට මැරුන්නේ නැහැ කියලා. ඒ මනස කාගෙන ඉඳීම නිසා අන්තිමට අත ලියලන්නත් ඉඩ තියෙනවා. කැඩිච්ච අත බව ලියලන්න උනත් ඉඩ තියෙනවා. මොකද ඒ මනසට කර්මයක් නැහැ විඳවන්න. ඉතින් ඒ නිසා මෙතන හොඳ ඉඩක් තියෙනවා කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන්න. අද වෙලා තියෙන්නේ අපි හිතනවා හදිස්සියේ හොඳම විශේෂඥ වෛද්‍යවරයාට දුන්නාට පස්සේ අපේ වගකීම ඉවරයි කියලා. වෛද්‍ය සාත්‍රයේ හදලා තියෙන්නේ යෝජනා ඒ චෝදන ඒ ඒ අදහස එනකොටම ලක්ෂ ගාණක් වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න කණ්ඩායම හරහා බෙදිලා යන තායි. වයි ස්පෙෂලිස්ට් කෙනෙක් අල්ලන්න හදනකොටම ඉඩ මොකස් තියන්න බලන පර්ස් එකේ තියෙන සල්ලි ටික අරගෙන ලැහත් වෙන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ලෙඩා සනීප කරලා ගෙදර එනකොට ලෙඩාට සනීප වුණාට පවුලේ සියලු දෙනාටම ලෙඩ වෙනවා බිල දකිනකොට. ඒ තරමටම විශේෂඥ වෛද්‍ය රැකලාවට යනවයි කියන්නේ බරපතල තීන්දුවක්. ඒ තීන්දුවට යණ්ඩයි අද හැදිලා තියෙන්නේ අපිට කරන්න තියෙන හොඳම දේ තමයි ස්පෙෂලිස්ට් අපි දැම්මා. මේකේ භයානක පැත්ත තමයි ආයතනවල වෙනම රක්ෂණ සහතික ඇති කරලා තියෙනවා. ලෙඩ වුණත් නැතත් වෛද්‍යවරයාට ප්‍රීමියම් එක යනවා. වෛද්‍ය ආයතනේ මෙච්චරක් ගෙවනවා. ලෙඩා මෙච්චර ගෙවන්න ඕනේ. ලෙඩ නොවී මැරෙන තරමටම ඉන්ෂුරන්ස් එකට සල්ලි යනවා. ලෙඩ වුණාට පස්සේ ඒත් මැරෙනවා. ළඟ පස්සේ සල්ලි වලින් ගාන බේරනවා. මේ සේරගම වවාගෙන කන එකක් තමයි වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ. තන්නිකර රුපියල් කරලා තියෙන හැම වේදනාවක්ම හැම විනිශ්චයක්ම කායික වේදන දැන ගැනීම වේ චෛසික වේන්සා බුදු දෙනකෝ ආරෝග්‍ය පරමාලාභා. ඒ ලාභේ දන්නේ නැති අමනයන්ට වෙදකම් ලෙඩ වෙන එක තමයි අද වෛද්‍ය ශාස්ත්‍රයෙන් කරන්නේ. වෛද්‍ය ශාස්ත්‍රය දෙකයි කරන්නේ. එකක් රෝග ලක්ෂණ මාරු කරනවා. ලෙඩේ දිගට දිගට යන්න පරීක්ෂා පරිසම් වෙනවා. එච්චරයි බලාගන්නේ. රෝග ලක්ෂණ මාරු කරලා දෙනවා ලෙඩේ දිගින් දිගට පවතිනට පරිසම් කරනවා. මේක අද බෙහෙත් කම්පැනි වලින් ඒ වයින් කාලා ඒ වගේ තියෙන කැත කපේ දැකපු මිනිස්සු එලිදවරු කරන්න පටන් ගන්න තියෙනවා කවදාකවත් අද තියෙන වෛද්‍ය ක්‍රමේ සුවෙච්ච එක එක්කත් ලෝකේ නැහැ. ඒක කරන්නේ ලෙඩේ මාරු කරලා දෙනවා රෝග ලක්ෂණේ මාරු කරලා දෙනවා. ඒ බවට ඉතාමත්ම සූක්ෂමව කරනවා. ඒ මොකද ඒ කට්ටිය කවදාකවත් මේ කායික වේදනාව සහ මානසික වේදනාව අතර වෙනස දැකලත් නැහැ. දකින්න උනන්දු කරවන්නෙත් නැහැ. මේ දැකීමක් පිළිලුවට ලක් කරලා තියෙනවා. গুপ্ত ධර්ම. මේකේ තියෙන විස බීජ වල, මේකේ තියෙන ඉන්ජෙක්ෂන් එකේ, මේකේ තියෙන ඔපරේෂන් එකේ, මේකේ තියෙන ස්පෙෂලිස්ට් අතේ කියලා. එහෙනම් ඇයි ස්පෙෂලිස්ට්ලා ලෙඩ වෙන්නේ? ඇයි මේ ඉන්ජෙක්ෂන් සමානට අහන්නේ නැත්තේ? කර්ම ශක්තියට එහා යන්න මොකකටවත් බෑ. නමුත් කර්ම ශක්තියත් යම් ප්‍රමාණයකට කෙනෙකුට අතට ගන්න පුළුවන් මේ වේදනාවක් ආවට පස්සේ ශෝක කරන්නේ නැතුව, ක්ලාන්ත වෙන්නේ නැතුව, පරිදේව නැතුව, පපු අත්ලි පැහැර අඬන්නේ නැතුව සම්මෝහයටපත් නොවී ඉන්න පුළුවන් නම්. ඉතින් හැම කෙනාම ලෙඩ වෙන්න නිසා හැම කෙනාම මරණයටපත් වෙන්න නිසා ਸਰවඥාන්සේ සඳහන් කරන මේ පරිශ්‍රණ සඳහා හොඳම භූමිය තමයි ජීවිතයේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී භද්‍ර යවුණේ වේදනාවක් එනකොට ඒක දිහා බලන්න. ඉතින් ඒක පේන්න තියෙන හරියට මේ ලස්සන භද්‍ර යවුණය సౌందර්යය සඳහා කාමයේ සඳහා යොදවන්නේ නැතුව භාවනා කරනවා කියන එක ඒ තියෙන ක්‍රමයේ හැටියට වැරදි. නමුත් හරියට මුත්තරේ හම්බ වෙන්නේ පුළුවන් තරම් ජීවිතේ ප්‍රථමයාමේදී මෙන්න මේ කායික වේදනා සහ චෛතසික චේතසික කේන්ද්‍රක වෙන් කරගෙන ඒකං වේදනං වේදීති කායිකං එක වේදනාවක් වෙනවා කායිකව න චේතසිකං එයා චෛසික දුක් විඳින්න යන්නේ. ඒ චෛසික දුක් විඳ නැත්තම් වෛද්‍ය ශාස්ත්‍රයේ සුන්නත් දුලේලා යනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ හැදිලා තියෙන්නම චෛතසික දුක වැඩි කරලා බයක් ඇති කරලා මැරෙයි කියලා ඊට පස්සේ ඒක දිගේ වවාගෙන කන වැඩක්. ඒක නිසා භාවනා කරන යෝගාවචරයට කරන්න තියෙන්නේ ආෝග්‍ය පරමාලාභ පුළුවන් තරම් හිතන්න ඕනේ ලෙඩ වුණොත් තමන්නත් ඒක විශාල පාඩුවක්. ඒ වගේම මේ බලාගෙන ඉන්න විශාල පිරිසක් ඒක වවාගෙන කන්නේ ඒ අතන විශාල ලාභයක් සිද්ධ වෙනවා. නමුත් අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද? කිසියම් තේරුමක් නැති වැඩකට යන්නේ. නමුත් එක එක්කත් ලෝකේ නෑ ලෙඩ නැති. කෙනෙක් හිතනවා නම් මම ලෙඩ නැති වෙලා කියලා බුදුහාම කියනවා මේ බාල්‍ය බාලයෙක් මිස වෙන කවුද කියලා. ඒකම යම් කිසි කෙනෙක් භාවනා කරනකොට එක දවසක හරි මේ වේදනාව ජයගත්තට පස්සේ යාට එනවා සියුම් සූක්ෂම විතක්කයක් ෂටගතිය මායාවී ගතිය සහ වංචනික ගතිය අනුව ඒකට කියන්නේ අමර විතක්ක කියලා. අමර විතක්ක කියන්නේ ඊට පස්සේ මම කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ගන්නවා. මම ඊට පස්සේ හොඳට ආහාර ගන්නවා, හප්පලා කනවා, මෙහෙම මෙහෙම කරනවා, හොඳට ව්‍යායාම කරනවා, හොඳට පිසුදු වාතය ගන්නවා, පිසුදු වතුර බොනවා, දත් හොඳට තියාිනවා කියලා විශාල වැඩ පිළිවෙලට පටන් අර ගන්නවා. එල්ලයක් තියාිනවා අමර අමරණීය වෙන්නේ. මෙහෙර පුංචි පුංචි වේදනා විඳිනකොට ඊව ජය ගන්නකොට හිතට එන ඔලොමොල ගති නිසා ඇති වෙන දේ. මොකද ਸਰවචන්සේ මේ දෙක මැදින් තමයි අඬ ගහන්නේ කවදාකවත් එහෙම අමර විතක්කයක් එනකොට භවනා පැත්තක දාලා මේ වගේ විකාර දිගේ දැන් කොච්චර අමර විතක්කය ව්‍යසනයක් වෙලා තියෙනවද කියනවනම් පැතිරෙන ලෙඩක් වෙලා තියෙනවා කියනම් බටහිර මුළු ලෝකේ සම්පූර්ණ භාවනාව යොදලා තියෙන්නේ කායික ලෙඩ සුව නැති සුව කිරීම සඳහා සුව සේවාවක් විදියට. නොමරි ජීවත් වෙන්න. ඒගොල්ල පොරොන්දු වෙනවා භාවනා විරෝධ දවස් 6ක් මෙන්න මෙච්චර ආනිසංස ලැබෙනවා. මොනවද ආනිසංස ලැබිලා තියෙන්නේ? ඒ වේදනාව නැති වීම සඳහා. වේදනාව නැති කිරීම සඳහා පමණමයි. නිවන් දැකීම සඳහා නොවේ. ආනේ තරමට යනකම් මේක බුද්ධ ආගමත් බිස්නස් බුද්දිසම් එකක් වෙලා තියෙනවා මේ පටලවිල්ල නිසා. ඉතින් ඒකේ කන්නේ එළණුව කන්නේ අබෞද්ධයෝම විතරක් නෙවෙයි. බෞද්ධයොත් කනවා. ඒ නිසා භාවනා කරන්නේ මේ වගේ ධර්මයත් එක්ක සෙල්ලම් කරන්නවක්වත් ලෙල්ල කාලා මැද නොකා ඉන්නවත් නෙවෙයි අවසාන තියෙන නිවන කියලා දන්නවනම් වේදනාවේ පුංචි වයදි මේ වගේ දැනගෙන එයා ගැඹුරු වේදනාවට යන්න යන්න යන්න යන්න ඒක නඩ තේරෙන පටන් අර ගන්නවා මේක අභ්‍යාසයෙන් මිස දන් දීලා පින් කරලා දිනු කරන්න බෑ සිල් රැකලා භාවනා දියුණු කරන්න බෑ. සමත භාවනා දියුණු කරන්න බෑ. විදර්ශනා භාවනා කළත් දුක් නොවි මේ ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒ නිසා ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා හොඳට භාවනා කළා එක භාවනා කරපෙකන නිවන් දකින්නේ ලෙඩක් ආපු වෙලාවට කියලා. ලෙඩේදි තමයි යාට තේරෙන පටන් අරගන්නේ හයියති තියෙනලාදී මම මේවා ටික පුරුදු කරලා තිබුණ නිසා ලෙඩේ කියලා කියන්නේ වෙස්සලාගෙන ආපු සුභාශිංසනයක්. යා ලෙඩේදී අනික ඔක්කොමලා ශෝක කරද්දී අනිත ඔක්කොමලා ක්ලාන්ත වෙද්දී අනිත ඔක්කොමලා මේ වචන කතා කරද්දී දොඩමලු වෙද්දී පපුවේ ලෙත් පෑර ලෙහි පෑර හඬද්දී අත්පැහැර හඬද්දී සම්මෝහයටපත් වෙද්දී හොඳට තේරුම් අරගන්නවා භාවනා කරලා තිබුණ එක හොඳයි කියලා. ඒ නිසා ඒක ඇත්තටම කියනවනම් භාවනාවේ නිකන් අභියෝගත පරීක්ෂණයක් වගේ තමයි ලෙඩක් කියලා කියන්නේ. ඒ නිසා මේ පුද්ගලයා කවදාහකවත් ලෙඩකට නොදකින් කියන්න යන්නෙත් නෑ. ඒක චේතසික දුකක් පාඩපත් කරගන්නෙත් නෑ. ඒක නිකන් මේ තවලට ඉර පායනවා, හවසට හඳ පායනවා වගේ වැඩක් විතරයි. ඒ නිසා යම් කිසි විදියකට ඒ වගේ කෙනෙක් දුක් වේදනා ආවට පස්සේ ඒ දුක් වේදනාව කෙරෙහි පරේෂණ තෘෂ්ණාවෙන් බලනවා මිස මේක මට නොවේවා නැත්නම් ඒකට කණපින්දම් ගහන්න යන්නේ වේදනාව බලන්න පටන් අරගත්තොත් පටන් ගන්නකොටම දුක් වේදනාව කෙරෙහි ඇති द्वේෂය පටිඝය ඒ දුක් වේදනාත් අනු යන්න ඉඩ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා මුල තියෙන වේදනාදී මොහ අනුම්මේ සම්මෝහය આવොත් අඬාදොලන පටන් ගත්තොත් වරදොල ගත්තොත් තමයි නදකින් නොපතන් කියන පටිගේ එන්නේ ඒ නිසා ඒ කෙනාට පටිගේ නැති වෙනකොට ඒ ඒ පුද්ගලයාට අපපටිගවන්තං කියලා කියනවා වේදනා දිහා බලන්නේ චෛසික වේදනා නැතුව පටිගයෙන් තොරව අපපටිගවන්ත නිසා ඒ වේදනාවේ පටිඝානුස්සය යම් ආකාරයකට මණ්ඩි මිදෙන්න තිබුණා නම් අවස්ථාව භාවනා කරන යෝගාවචරයාගේ දුක් වේදනාවක් ආවත් පටිඝානුසේ මණ්ඩි මිදෙන්නේ නැහැ. ඒකේ යෝගාවචරයට හොඳට තේරෙනවා කාබන් කොලයක් තියලා ලියන කොටයි කාබන් කොලයක් තියන්නේ නැතුව ලියන කොටයි කාබන් කොලයක් තියන්නේ නැතුව ගන්නට එක සැරේ ඇලිය වෙන්නේ කාබන් කොලයක් තිබ්බොත් එක පැත්ත කාබන් කොල එක පැත්තක ලියනවා දෙපැත්ත නම් දෙකක් තියෙනවා කාබන් කොල දෙකක් නම් තුනක් තුනක් ලියවෙනවා ආන් මේ වගේ කාබන් කොලේ දැන් අයින් කරලා හොරබිල් ලියන්නේ. කාබන් කොලේ තියන්න තු ලියලා ඊට පස්සේ කාබන් කොලේ උඩ වෙන ගානක් ලියලා යට කාබන් එකේ තියෙනවා. ඒකනේ සාමාන්‍ය පල්ලයක් අන්තරවල වගේ තැන්වල කෙරෙන්නේ ඒකනේ කරන්න පුළුවන් ඒකනේ කාබන් කොලේ නැත්නම් අනිත් පැත්ත හරවලා දානවා. තනි පැත්තේ කාබන් කොලේ අනිත් පැත්ත ලියපුවම බිලේම අනිත් පැත්තේ කාබන් එක ලිය වෙනවා. කාබන් කොලේ බලාපොරොත්තු වෙන්නේ මොනක්වත් නැහැ. ගියාට පස්සේ කොලේ අනිත් පැත්ත හරවලා ඊට අඩු ගානක් දානවා. ආන්නේ මේ වගේ සෙල්ලමක් කරන්න පුළුවන් වේදනාවත් එක්ක. ඒ අර එන දෙවෙනි වේදනාව නෑ. ඒකේ තමන්ට දැනෙන්නේ හැබැයි ඒක ඇත්තටම කියනවා අපිට නෙවෙයි දැනෙන්නේ බුදුහාමුදුරන්ට. එතකොට ද්වේෂය වේදනාව තියෙන නදකින් ඔපතන් තියෙන ගතිය මේ ලෙඩට තියෙන බය ජරා මරණයට තියෙන බය වෙනුවට අපිට ජරා මරණයට උලිහිලි පාන්න පුළුවන්. ඔබට ඕන නම් අතප්පයක් ගනි. ඔබට ඕන ඕන ලෙඩක් කරපන් මම බලාගෙන ඉන්නවා කියලා. ඔය අයින් ගෝල් එයාගේ අත කකුලක් කපලා කියලා තියෙනවා දැන් දරුවෝ දෙන්නෙක් ඉන්න පශු වෛද්‍යවරයෙක් යාට කියලා තියෙනවා තව සුමාන දෙක තුනක් කල් තියෙනවා ඊට පස්සේ ඉවරයි කැන්සර් එක වෙනවා කියලා. ඊට පස්සේ යා කියලා තියෙනවා නෑ මම වෛද්‍ය ශාස්ත්‍රය අතහැරලා ආශාකරයට ඇවිල්ලා ආශාකරයේ තියෙන මේ සාමාන්‍ය දේශීය වෛද්‍ය සහ গুপ্ত ක්‍රමානුව සනීප කරනවා කියලා. ඇවිල්ලා සිංගප්පූරුදී හම්බෙලා තියෙනවා චීන වෛද්‍යවරු අර එමේ කියලා තියෙන බය වෙන දෙයක් නෑ. මේක එච්චර මාරාන්තික නෑයි කියලා. ඉතින් ආ දැක්කලු ඒ Singapore යනකොට බල්ලෙක් පාරට පැනලා පඩි බලුකුක්කෙක් කකුල කඩලා ගියා. මරලා ලතෝනි දීගෙන බලුකුක්ක පැනනලු මේ පාරෙන් යා පැතර. එයා සුමාන දෙකක් ඒ පාරේ යන්න ගියලු. දවස් 10ක් යනකොට ඒ බල්ලා කකුල් තුනකින් අනික් කට්ටියත් එක්ක ශ්‍රී ලංකාවට හිටවලු පාරයි. මූ දැක්කලු අර එදා මරලා තෝන තුනනේ දැන් බල්ලට කකුල් තුනක් නැහැ කියලා දෙකයි එකක් නැතුණා කිසි ප්‍රශ්නයක් නැහැ ජොලිය සෙල්ලම් කරනලු. ඌ කකුල දිහා බල්ල බැලුවලු මගේ කකුල් තුනෙන් එකක් ගිහිල්ලා මම දැන් කොච්චර විඳවනවද මේ විඳවිල්ල නිසා මම ලෙඩ වෙනවා. ඒ නිසා යා භාවනාවක් නම් කියන්නේ නමුත් මානසිකත්වය හදාගෙන කකුල පිළිකා සනීප කරගෙන තැන්දාව දරුව දෙන්නෙක් ඉන්නවා. එයා හදලා තිනවා ගෝල ෆවුන්ඩේෂන් කියලා පිළිකා තියෙන කට්ටියට ශක්තියක් අරන් දෙන්න මෙන්න මේකයි හිතෙන් අයින් කරගත්තොත් මැරුණත් ලෙඩෙන් මැරුණත් අය පපුවේ අත් දෙක බැඳගෙන අඬන්න දෙයක් නැහැ. මොකද ෂට මායාවී ගති වලට ඉඩක් තියන්නේ. නමුත් ෂට මායාවී ගති සෙවලක් වාගේ වටේට ක්‍රියාත්මක වෙනවා. ඉතින් යෝගාවචරයක නැතිකරන්න නම් ධම්මටිචිය පිහිටවපු කෙනෙක් එක්ක ඇසුරු කරන්න ඕනේ ධම්මටිචිය පිහිටවන බණක් අහන්න ඕනේ මට පෞරුෂත්වයක් තියෙනවා කියලා මතක තියාගන්න ඕනේ මෙහිටවර බාසුන්නයි කියනවා. ඒ පර්ණේට වික්‍රමාරච්චි වෙදරාලාම වන්දිරන් ඉන්න කාලේ ඇහි සුද්ධ තියෙනවා නම් කපන්නේ මේ පණ සීදි කියලා සීනති කර නැතුව ඔළුව හිර කරලා අල්ලනවා ඔබ පිරිමියෙක් නම් ඉවසන්ට ඕනයි කියනවා. ඒකල කපනවා. කිසිම වේදනානාශකයක් නැහැ. අපැතිටිය කහවැත්තේ කහවැත්තේ වේදා කියලා තමයි කියන්නේ. gediy වලට ඉතින් අතක ගහේ ඉන්නවා. ඒකේ ඇඟිල්ලේ රබර් බෑන්ඩ් එකක් දාලා ඔපරේෂන් බ්ලේඩ් එක තියෙනවා. පුංචි බ්ලේඩ් එක. කතා කරනකොට ස්විච් කරලා කපනවා. කිසිම මොනක්වත් නැහැ. ලේ නම් ලේ සරව නම් සරව අමු මස් නම් අමු මස්. කපලා අරන් දාන්න. ඒකල කියනවා කොන්දප්පන තියෙන ඔය පිරිමෙක් වෙච්චාම ඔය කොට කෙන්දි ගාලා ඔය මේ රෝගනා මේ පිස බීජන මොනවාද වේදනානාශක ඕනේ නැහැ. නමුත් රහතන් වහන්සේ නමක් හිටවලු මේ මෑතකදී ඉතින් මන්දන මහත්තයෙක් කියනවා හැ ඔපරේෂන් කරන්න කියලා කවලු මහත්තයෝ ඒ පැත්තේ විතරන්නේ මුළු ඇඟම සීනති කරන්න කවලු මට නම් බයයි. ලෝකල් ඇනස්තීෂියා දෙන්න යන්න එපා. ඒ දවස්වල ලෝකල් ඇනස්තීෂියා දීලා කරන්නේ. ඒක කරන්න එපා. මුළු ඇඟම නැති කරන්නයි කිව්වලු. නැත්තම් මට බයයි කියලා. ඉතින් මම මේ මහත්යන සාංශ රහතන් වහන්සේලාට බය තියෙනවා. මම මහත්යට විලි ලැජ්ජ දෙක තියෙනවා කියලා. මේ වගේ අමනයන්ට රහතන් වහන්සේලා කී කියා දඟලන්න. ඇත්තටම කියන්නවා. රහතන් වහන්සේලාමක වෙන්නත් පුළුවන්. නමුත් අපිට දැනගන්න තියෙන්නේ මේ වගේ තමන්ගේ ශරීරය හම්බෙලා තියෙන පරිශීනයක් සඳහා මිස මේක උරතල් කරන අලනොල වේදනානාශක දීදී තියාගෙන ඉන්න නෙවෙයි. තියාගෙන ඉන්න පුළුවන් ඒ ඉන්න හැම වෙලාවෙම කෙලස්. ඊට මෙට වැඩිය හොඳයි වේදනාව ලෙල්ල ගලවලා මේ කායික වේදනාව මේක චෛසික වේදනාව පුංචි එකේදී ඒ දෙක වෙන් කරගෙන අනේ මට මේට වැඩි බරපතල වේදනාවක් වරෙන් කියනකොට වේදනාව කෙරේ ද්වේෂයක් නැතුව නැදකින් නොපතන් කියන්නේ නැතුව බලන් හිටියොත් පටිඝහනුසය තැම්පත් වෙන්නේ යම් වෙලාවක ඒ විදිහට දුක් වේදනාවක් ඇවිල්ලා ඒ පුද්ගලයා පටිඝහනුසය තැම්පත් වෙන්නේ නැතුව හිටියොත් සාමාන්‍යයෙන් අමන පෘතජ්ජනය කරන විදිහට දුක් වේදනාවට පස්සේ තද බල කාමයක් හොයන ගතිය භාවනා කරන එකට ඉන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එහෙම නැත්නම් දුක් වේදනාවට පස්සේ කාමයේ පිටිපස්ස යන එක තමයි පෘතජ්ජනර තියෙන එකම ක්‍රමය. කාමෝ විනානත්ති නිස්සරණත්තං. දුක් වේදනා කාපු ගමන් ඒක හේතුවක් කරන කාමයේ පිටිපස්ස යනවා. අර දුක් වේදනා නැති කන් යම් කිසි වෙලාවකට තමයි තේරෙනවා නම් දුක් වේදනාව හරියමං විදියට ඒක විඳලා ගත්තයි කියලා ඒ කෙනාට තියෙනවා දුක් වේදනාව හරහා යද්දී හිතේ තත් බලගතියක් නැහැ ආතති ගතියක් නැහැ දුක් වේදනා ඉවර වුණා කාමයක් පිටිපස්සේ යන්න තියෙන නිස්සරණයක් අවශ්‍ය නැහැ දුක් වේදනා මුලැමැදාග සුද්ධෙන් ඉවර කරන්න පුළුවන්. ඒ නිසා ඒ පුදුලට ආය කාම වේශනා කාමාශාවක් පිළිබඳව සන්තරපණයක් පිළිබඳව රාගානුසය නෙවෙයි දුක් මේ පටිඝානුසය ගෙවම් කරන්නේ. ඒ නිසා භාවනා කරන කෙනාට අන්නේ පිරිසුදුකම වේදනාවේ දැනිලා චෛසික වේදනාවේ දැනිලා යටින් හොල්මන් කරන රාගානුසය පටිඝානුසය අතර මේ පටලවිල්ල තේරුම් ගත්ත දවසේ එයාට කියන්න පුළුවන් වේදනා විජය කියලා. ආන එදාට තේරෙන පටන් අර ගන්නවා මේ වේදනාව සම්බන්ධයේ දැනීමටම වේදය කියලා කියනවා. ප්‍රතිවේදය කියලාත් කියනවා. ප්‍රතිවේදයේ සඳහායි අපිට මේ වේදනාව එන්නේ. එහෙම නැතුව මේ වේදනානාශක ගහලා ඒ ඒ වේදනාවක් නැති අල්ලපනාලේ සම්මෝහයකටපත් වෙලා අවුල් අවුල් පාස වෙන්න නෙවෙයි. අමාරු වෙලාවට වේදනානාශක පාවිච්චි කරලා කැටි වැරද්දක් නැහැ. ඒක තීන්දුව කරගන්න තීන්දුව කරගත්තා. ඒ Taman තීන්දුව පුළුවන් තරම් කායනුපසන ආහාරය ඇති කරගත්ත ආනාපාන සතිය හෝ හරහා ඇති කරගත්ත මේ සතිය වේදනාවක් එනකොට ඒ අපේ බුදුන් පන්සිවාංශ කියන විදිහට සිත දෙව්දුවකට වැඩියා කියලා ඒ වේදනාව දිහා හුඳට බලාගෙන ඉන්න පුළුවන් වුණොත් එයා කාමයේ තියෙන දාසකත්වය කාමයේ තියෙන නතු ගතිය රාගානුසේ නාස්ලනෝ ගලවලා පටිඝානුසෙත් වෙන් කරලා දැනගන්න පුළුවන් වෙනකොට ඒක මේ පරිඋත්ථාන කෙලෙස්, විචික්‍රම කෙලෙස් සහ අනුසය කෙලෙස් කියන තුන් જાතියෙටම උත්තර ලබා ගන්න පුළුවන් කායනුපස්සනාවට වැඩිය ටිකක් ගැඹුරක් වේදනානුපස්සනාවේ තියෙනවා. ඒ නිසා සීලුම දෙනා ආයුධ ගාගෙන තියා ගන්න ඕනේ යුද්ධෙන් ඉස්සර වෙලා නිතරම එලඹ සිටි කාය කායගත සතියින් ඉන්නවනම් වේදනාවක් එනකොටම ඒකේ මුලැමැදාක බලලා චෛසික වේදනාවක් ඇති කරගන්න නැතුව පටිඝහනුසිත ඉඳ නොතබ ඇති වෙච්ච පටිඝහනුසේ මකන්න කාමානුසේක රාගානුසේක දාශකත්වයට බැලකත්වයටපත් වෙන්නේ නැතුව මෙන්න කායික දුක මෙන්න චෛසික දුක කියලා දැනගෙන කායික දුක ඇනිච්ච තැනම චෛසික දුකක් අනගෙන දරා ගන්න බැරි දුකක් ඇති කර ගන්න වෙනුවට වේදයන් ඒකං වේදනං වේදේති කායිකං න චෛතසිකං කියන විදිහට කායික දුක විඳිනවා චෛසික දුක නැති කරගත්ත දවසේ ඒක පැත්තකට කියතයි ඒක වෙනකොට යාර ධම්මට්ටිය ඇවිල්ලා නැත්නම් මේ හරහා තමයි යම් කිසි කෙනෙක් මේ භවයේ ධම්මට්ටියක් ඇති කරන්නේ බුද්ධ ඥානසේ සාතිකයක් දෙනවා ධම්මට්ටිය ඇති කරගත්ත එක්කනට එතනම මේ ආනිසංස හම්බ වෙනවා ඥානෙ පුදුමාකාර විනිවිදයක් සිදු වෙනවා කායස වේදා පරම්මරණ ඨානමේතම් විජ්ජති කියලා මැරිලා ගියත් ඒ මනසට මේ ඥානය Taman එක ඊගාවාත්මයටත් යනවා මොනම හේතුවක් නිසාවත් මේක අනික් මතකයක් වාගේ නෙමෙයි ගැඹුරට கிඳා බහින්. ඒ නිසා යෝගාවචරයට මේ ජීවිත විතරක් නෙවෙයි ගමන පුරාම සංසාර ගමන පුරාම මේ ජීවිතේ බැරි වුණත්, කල්යාණ මිත්‍රෙක් වාටපත් වෙන තරමට සතිය හොඳ පන්නරක් දෙනවා. මේ වේදනානුපස්සනාව අද අපි කතා කරේ දුක් වේදනාව ගැන. ඉතින් ඒ කරුණු තම තමන්ගේ ජීවිතයේ දැනටත් තියෙන දේවල් පෙළගස්වාගෙන ඒ ධම්මට්ටිතියක් ඇති කර ගැනීමට ශක්තිය ධෛර්ය පිණිස මේ බණත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පල්ලෙහා මේ විශාල පිරිසක් පොයේ දවසේ බලාපොරොත්තු වෙන නිසා මේදි ධර්ම සාකච්ඡාවක් අපි අපේක්ෂා කරන්නේ. අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනාව නිමාව සටහන් කරමු. ඉත්තාවතාච ගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා තාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය සාදු සාදු